තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට අපිට කමඨාන් සම්බන්ධ වාර්තා 10ක් ලැබිලා තියෙනවා ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඊයේ සක්මන් භාවනාව උඩම මළුවේ කරන විට මට ප්‍රශ්නයක් මතුවේ මා සක්මන් භාවනාව කළේ ගොරෝසු ගෝණි නූල් වලින් වියපු දිග පාපිස්සකය. එහි දිග අතට මෝස්තර තුනක් තිබිනි. මැද මෝස්තරයේ කුඹුරක නියරයක්සේ කොළපාටින් හා රතු පාටින් තිබිනි. මේ නියර දිගේ මා සක්මන් භාවනාවේ යෙදී ගමන් කරන විට මා හිතෙන් නවතින්න නවතින්න කියමින් සක්මන් කළෙමි. ඒ කිව්වේ මගේ සිතට නියර පිට යන්නට එපා කියාය. කීප වතාවක් මේ අයුරින් සක්මන් කළ විට මට දුවන හිත ආපස නියරට ඇද ගන්නට හැකි විය. සමහර විට හිත නියරයට එහා පනින විටම මට පලා යන හිත අල්ල ගන්නට හැකි විය. ස්වාමින් වහන්ස කරුණාකර මේ ක්‍රමය හරිද කියා මට කියනසේක්වා. තවද මා මේ අනුගමනය කරන සක්මන් භාවනාවෙන් මගේ ශරීරය ගමන් කරන්නේ යන්ත්‍රයක්සේය මේ ශරීරයේ තුල යම්කිසි සදහට පවතින දෙයක් නැතයි සියලු දේ අනිත්‍යයි අනිත්‍යයි සාක්ෂාත් කළ හැකි වේද පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඊතා නිශ්චල සාන්ත සංසුන් සිතකින් සිටියේදී මගේ හිත කෙසේද ශරීරය තුලට ඇතුල් කරන්නේ ශරීරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නේ එහි දුක්ඛ අනිත්‍ය අනාත්ම යනු ඇතැයි සෛල නිතර වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා යනු මට පෙනී යන්නේ ඒ ස්වභාවික දේ දකිමින්ද නැත්නම් විශේෂ උසස් දැක්මකින්ද කරුණාකර එය මට පැහැදිලි කර දෙනසේක්වා ස්වාමින් වහන්සේට නිවන් සුවය මේ භවයේම ලැබේවා මේක දෙකේම මේ සමාන ගතියක් තියෙන්නේ චිත්ත tattවේ සක්මන් කරනකොට නවතින්න නවතින්න කියලා සක්මන් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. Tamange හිත කොයි වෙලාවක හරි සක්මනේ පිහිටලා පොළවේ පය වදින එක මූල කර්මස්ථානෙටයි අනුග්‍රහ කරන්න ඕනේ. හිත පිට යන්න එපයි කියලා කතා කරලා කියනවා කියන්නේ හිත පිටේ ඵලයන් කියලා කියන එකම තමයි. එතන හිත පිට ගියේ නැති වෙලාවේ පය පොළවේ වදින වෙලාවේ එහෙම නැත්නම් අපි කියන විදිහට ස්වභාවිකව සක්මණ සතිය පිහිටපු වෙලාවේ වචනයක්වත් කියලා නැහැ. මට ප්‍රශ්නයක් මතුණයි කියලා සබාව මේ දීපේ පටන් ගන්න. නමුත් හිත පිට යන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ හිත පිට යන එකටයි අනුග්‍රහ කරලා තියෙන්නේ. ඒත් කමක් නැහැ. නැවත හිත පිට යනකොට දැනෙන්න පුළුවන් අපෝ ගන්න පුළුවන් වුණාට පස්සේ එක පියවරක්වත් වගේ කියනකොට මට මෙහිමයි වැටහුනේ කියන එක විස්තර වෙනවා නම් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් ඒක හරි පාර කියලා කියන්න පුළුවන්. මේක කියන්න අමාරුයි මොකද අපි යන්නේ යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලි පොල් කතාවක්. ඉඳගෙන ඉන්නකොට ශරීරේ සාන්තව ඉන්නව දන්නකොට හිත ගන්නෙ කොහොමද කියලා දන්නවා. ඉතින් හිතගෙන ඉන්නකොට දන්නවනේ හිතගෙන නෙවෙයි කියලා ඔච්චර තමයි. හිතගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඇවිදින්න නෙවෙයි කියලා දන්නවනේ ඒකම හිතගත්තයි කියන්නේ. ඉතින් ඒ නිසා මේක මේ ලකුවට හිතන්න පටන් ගත්තාම හරි තාම සරල දෙයක් බැරි වෙලා යනවා. ඒ නිසා මේ ලියුම එකාගේ මම අහන්න කැමතියි තමයි ඇවිදිනකොට යම් වෙලාවක කයේ සතිය පිහිටියාද නැත්නම් වම දකුණේ ඒක අත්දක ගන්න පුළුවන් වුණාද දෙක ඉඳගෙන ඉන්නකොට ඒ සෛල වෙනස් වෙනවා අනිච්ච දුක්ඛං වැටෙනවා පැත්තක තිබෙදී ඒක පස්සේ ගමු දැනට Taman හැවිසි වෙන්නේ වෙයි තමයි හිතගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක වැටහිම තිබුණාද කියලා මම කැමැති දැනගන්න වෙලාවක් කමක් නැහැ මොකද කාටත් වගේ මේක උදව්වක් වෙයි කියලා හිතනවා කැමැති දීපෙක් නැත උසන්න. අන්න මයික් එක ඕන නැත්නම් ඉස්සරහට ගෙන්නන්න වෙනවා කරන්න දෙයක් නැහැ. මයික් එක අනිත් එක නැහැ. බැටරිය නැහැ. ඒක හදාගන්න ඕනේ. දෙකක් තුන නේද අපි ගන්න. ඒ දෙකම යවන්න කොළඹ. එකේ ගලවලා ගන්න බැරි ඔකේ. අවසරයි ස්වාමීන් මට තේරුණේ නැහැ ස්වාමීන් වහන්සේ අහපු මම නැවත අහනවා මේක ලියලා තියෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා හප්පම් කරනකොට මෙහෙම මොස්තර තියෙන ලංපැදුරේ යනකොට මම නියර කනවා වගේ දැනෙන නිසා නවතින්න නවතින්න කියලා මෙනෙහි කරා. ඒකෙන් අදහස් කරන්නේ හිත පිට යෑම නතර වෙන්න කියන එකයි. ඒක හරිද වැරදිද කියන එකයි ප්‍රශ්නේ. ඒ මැත්තේ මම අහනවා ප්‍රශ්නයක්. එහෙම යදි යම් වෙලාවක වම් පායේ තියෙනකොට මම ඉන්නේ වම් පායේ දකුණ තියුණ දකුණු පයේ කියලා සක්මන වැටහිච්ච වෙලාවක් වම දක්න වැටහිච්ච වෙලාවක් ওই සක්මන් මාරේ තිබුණාද කියලා. ඒකයි. ඒක විස්තර කරන්න බලන්න. මට හොඳට පස්සේ පස්සේ එහෙම කරනකොට මට දැනෙනවා මේ ඒ මම පාසියන වෙලාවෙදී දැනෙපය තියෙන වෙලාවෙදීත් මට වෙන දෙයක් හිතට ආවෙන්නේ නැහැ. හරි වෙන දෙයක් නැත්තම් මොකද්ද හිතට ආවේ? ඒ තියෙන එක ඒ තියෙන එක වැටහෙන්නේ කම්පන දෙක චංචල දෙයක් තියෙනවා වගේද ගොරෝසු දෙක සියුම් දෙයක් තියෙනවා කියලාද රස්විච්ච දෙක සීතල දෙයක් තියෙනවා කියලාද මොන වගේ අත්දැකීමක්ද ඒක විස්තර කරන්න පුළුවන් ගොරෝසු ගොරෝසු මේ රෆ් බොහොම රස. ඒක දැකීමෙන් මේ රස්කතිය පොළවේ තියෙන රස්කතිය දැක්මෙන් පියවර කීයක් යන්න පුළුවන් වුණා. පිට පිට පිටේ දේවල් වලට නොගිහින් මේ රළු ගතිය මම දකින්නේ කියමින් පියවර කීයක් අඛණ්ඩව යන්න පුළුවන් කියලා වගේද ගෙස් කරන්න පුළුවන්. අර මුළු ලෙන්ත් එකම කරන්න පුළුවන්. ඒ ටික විතරක් ලිව්වනම් ඉතින් ප්‍රශ්නේ ඉවරයි. පිට පිට යන්න එපා පිට යනකොට ආපහු ගන්න පුළුවන් කියලා අතිරේකතරතුරු ප්‍රධාන රචනයේ තේමාව කතා සංගීතෙ වෙන්න ඕනේ මට වම තිනකොට ගොරෝසු ගතිය වැටුණා දකුණෝ තියෙන ගොරෝසු ගතිය වැටුණා මට මේ දකුණ වම ගොරෝසු ගතිය වැටීමේ මට පීවර මෙච්චර ගාණක් යන්න පුළුවන් වුණා ඒකේ තමයි කතන්දරේ තියෙන්නේ ඒ කියන්නේ මේ දැනෙන ආස මේ වම දකුණ කියනකොට දැනෙන දේ හරහා තමයි අපි ගතන්ද ඒකට ඉතින් අර හිත පිට යනවා තියෙනවා පිටේ නෙව්වා තියෙනවා රූප පේනවා ශබ්ද ඇහෙන ගොඩක් තියෙනවා ඒක ඔක්කොම අතිරේක අරමුණු ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මූල කර්මස්ථානේ අඳුනගෙන මූල කර්මස්ථානයේ තොරතුරුකින් රචනයේ 70%ක්වත් පුරවන්න ඕනේ පිට යනවා ගැන වරි කරනවා ඉවම කරන්න ගත්තොත් ඔය අර ලස්සන තොරතුරු වලට ඉඩ මතුවෙන්න වෙලාවක් නැති වෙනවා එනිසා ලියනවා නම් මම සක්මන් කරා මම වම තිනකොට ධනුබැදුරේ මට ධනුබැදුරේ පය වදිනකොට ගොරෝසු ගතිය වැටුණා. දකුණ තිනකොට වැටුණා. මට මේ විදිහට පියවර මෙච්චර ගාණක් යන්න පුළුවන්. එතකොට මට අහන්න පුළුවන් එතකොට අර ඉස්ලාම් පියවර දකින්නකොටයි පළවෙනි දින පියවරේ පියවර 10ක් 15ක් යනකොට ඒ රළු ගතිය වෙනසක් ඇති වෙනවද? එක විදිහටමද නැත්නම් දකුණට වැඩියෙන් දැනෙනවද වමට වැඩියෙන් දැනෙනවද කියලා අර වැටෙන දේ ගුණාත්මය ක්වොලිටි එක බලන්න පුළුවන් වෙන්නේ එකක් දිගේ දිගට යනවා දකින්නකොට තමයි. හරි. දැන් යාවක සක්මනට පරියන්කේට. පරියන්කේ ඉන්නකොට මම කාම් and quiet ඉන්නකොට ශරීරයට හිත ආගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් අපිට කියන්න දැනට කාම් බව දන්නේ කොහොමද? කාම් බව ශරීරයේ තියෙන නිශ්චල බව තමයි වැටහෙන්නේ හිතලුවත් එහෙම නැත්නම් ඇත්තටම සිදි වෙච්ච දෙයක්. ඇත්තටම ඒක ඒක ඒක තමයි එකම සාතිකයේ කයේ හිත හිත ඇවිල්ලායි කියන මේ කය තියෙන බව නැල්ල නැති බව මේ කයට නිින්ද ගිහල නැති බව මේ කය සීමුර්ජා වෙලා නැහැ එහෙම නැත්නම් මේ කයේ මේ ඇඳුම් වල පිම්බෙනවා හැකිනවා දැයි එහෙම නැත්නම් හුස්ම ගන්නවා දැනෙනවා එහෙම නැත්නම් තමයි මේ ඉඳගෙන ඉන්නකොට යටිපහති ප්‍රදේශයේ අර ධක්මං කරනකොට සලු ගතිය දැනෙනවා වගේ මොනවද දැනෙන්නේ අන්න ඒ දේෙන් තමයි ඒ ප්‍රත්‍යක්ෂයෙන් තමයි අපි සාතික් කරන්නේ මේ සතියෙන් කරන්නේ මේ හිතලුවක් නෙවෙයි. අන්න ඒකට හිත දාගත්ත ගමන් භාවනා පටන් ගන්නවා. ඊට පස්සේ මේ වැටෙන ඉඳගෙන ඉන්නකොට වැටෙන කළු ගතිය හරි බර ගතිය හරි ඒක දිගේ දිගට බලනකොට ඒක ගොරෝසු වෙනවද සියුම් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ලං වෙනවද දුර වෙනවද කියලා කතන්දරයක් පටන් ගන්නවා. මේ ඩිරෙක්ට් ටච් එක ඉඳ ගන්නකොටම සක්මන් කරනකොටම හම්බෙන ඒ අස්පනා පිට දකින්න දේ හරිම සරලයි හරිම ඍජුයි. ඒක දේශ බලා සිටීමේදී ඇතිවෙන වෙනස තමයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමේදී හරියට සම්බන්ධීකරණය කරගන්න හදන්නේ. එහෙම නැත්නම් sannivedanaya කරන්න හදන්නේ. ඒක පිළිබඳව නොවැටහීම නිසායි මේ ප්‍රශ්න දෙකම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි ළඟ තියෙනවා ඒකටම හදව පත්‍රිකා. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව හදපු දේශනා මේ භාවනා කරන ගමන් අන්න එකක් පොඩ්ඩක් කියවන්න මේකයි භාවනාවයි දෙක ලෝක දෙකක් වගේ කරන දේ හරියට කියන එක සහ භාවනා කරන එක ලෝක දෙකක් මේ කියන දේ අදාළ ටික විතරක් කියනවනම් යෝගාවචරය එන නිවන බොහොම කිට්ටුයි අදාළ නැති දේවල් කියන්න පටන් අරගත්තොත් ඒක යෝගාවචරකේ දෝෂයක් නෙවෙයි ගුරුනාන්තිකේ දෝෂයි ගුරුනාන්සේ උකුලේ තියාගෙන තින් කියලා දෙන්න ඕන. මෙහෙමයි මෙහෙමයි. ඔකට කාක්කා කියලා කියන්නේ. ඔක කළු පාටයි. ඔක කටහන මෙහෙමයි කියලා. හරියට කාක්කා කියලා දෙන්නගේ මුල්ලක ඉඳලා කියලා දෙන්න. ඉතින් ඒක නිසාමයි මම ওই ගුරුවේ සංසාර කැමැතියි. ඒ සංසාරේ කොච්චර ඔක්කත් වෙහස ගන්නෑ කියනවා. අරමුණ ගැන විස්තර කරලා ඉවර වෙලා අනික් අරමුණ ගැන කියනවා. හොඳටම වැටහෙන ගන්නත් කියලා ඉවරලා වැරදිච්චව කියනවා. ඒතකොට තේරෙනවද? හෙටත් හෙටත් ලියන්න ඕනේ. හෙට හරියට ලිව්වේ නැත්නම් අයිනෝ ටොක්ක්ක් එතන. එදට මේ ලීලවණිකාව ඇති ඒ ඒ කමටහන් ලියන්න දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් අනිත් ටික අරගෙන කියවන්න. එහෙම නැත්නම් මට ගෙනත් දෙන්න පුළුවන් මේ සිංහලෙමත් තියෙනවා ඉංග්‍රීසිෙමත් තියෙනවා. ඒක ඇත්තටම මේ ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. නඩුවට කතා කරන්න නඩුවට අදාළ දෙයක්. නැත්නම් උසාවිය ගණන් ගන්න. ඒ වගේ භාවනා කරනවන පරියන්කේනකොට පරියන්කේ වැටහිච්ච දේ. සක්මන් කරන සක්මනේදී ඊට පස්සේ අපි කතා කරනවා. ඒකට බාධා කරපු දේවල්. ඒකේ අතිරේක අරමුණු පස්සේ කතා කරනවා. ඒ නිසා first thing first. හොඳයි. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සටහන ලියන මා නිස්සරණ සෙනසුනට පැමිණියේ පළමු වතාවටයි. ඔබ වහන්සේ විසින් කියා දුන් පරිදි මා පළමුව බුදුගුණ සිහි කර වැඳ පුදා සක්මන් භාවනාව පටන් ගතිමි. සෑම දිනකම සක්මන් කරන විට ටික වේලාවකින් ඇඟ තද වෙන ගතියක් දැනේ. එවිට මා එය නතර කර පරයන්ක භාවනාවේ යෙදෙමි. අද දින ඉසේ පරයන්ක භාවනාවේ ආස්වාස ප්‍රස්වාස වරහන් තුල ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ටික වේලාවකින් සමාධිගත වී සිටින විට සුදු පැහැති ආලෝකයක් සිටිමි. මා ඒ දෙස බලා සිටින විට මා ඉදිරියේ භාවනාවේ යෙදී සිටින අස්ති පංජරයක් දැర్శණය වීමි. මා ඒ දෙස බලා අනිත්‍ය මෙනෙහි කෙරුවෙමි. ඊට පසු එය නොපෙනී ගියේය. මා එලෙසම කාලය අවසන් වෙනතුරු සැහැල්ලුවෙන් භාවනා ඉරියව්වේම සිටියෙමි. කිසිම වෙහෙසක් නොදැනුනි. මෙය කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේම නිවන් අවබෝධයම ලැබේවා. ත්වන් සරණයි. ඔය යෝගී පරියන්කේක යම් වෙලාවක එකලාශයක් විවේකයක් එහෙම නැත්නම් ශාලු ගතියක් දන්නවනම් ඒකේ ඉවර වෙන තැන පොඩ්ඩක් බලන්න. මොන විදිහටද මේ ශාලු ගතිය ඉවර වෙන්නේ? වෙන විදියට කියන්න පුළුවන්. දැන් සෑහළු ගතිය මුල මැද දැකලා තියෙනවා. අග දක්නාසුලෝ භාවනා කරන්න අග දැකීම බොහෝ විට පශ්චාත්තාපය. බොහෝ විට කරබලයක්. බොහෝ විට විසිල්ලා. ඉතින් මේ භාවනා යෝගාවචර දැනගන්න ඕනේ හිත තැම්පත් වෙන කලාතුරකින්. අන්නේ තැම්පත් වෙච්ච කලාතුරකින් තැම්පත් වෙච්චලයි කෙලවර මොන කර්මස්ථානයේද නැගිටින්නේ මොකෙන්ද මොකේද නැගිටින්නේ කියලා ඒක තරහ යන්නේ නැති හිතකින් පශ්චාත්තාව නැති එකකින් වාර්තා කරන්න පුළුවන් වෙනවයි කියන්නේ ඊගා පාඩමට ලෑස්ති. දැන් මේ වෙලා තියෙන්නේ පශ්චාත්තාප වෙලා කියන්නේ. ඉවර වෙච්ච තැන ඉවර වෙලා තියෙනවා කියන්නේ. ඒක තමයි ඊගාවට එහෙන් ධර්මයෙන් දෙන කමඨහන ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා කොයි වෙලාවෙ tempත් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. tempත් වෙලා ඉවර වෙන්නේ කොහෙන්ද කියලා කියන්නේ. මොන වගේ දෙයකින්ද අවිශ්වෙන්නේ. මොන විදිහටද මේ tempatu නැති වෙන්නේ. අන්න ඒක බොහොම විස්තර සහිතව වෙච්ච සංගතිය ලියන්න පුළුවන් නම් එතකොට තමයි දැනගන්න පුළුවන් අපි භාවනාට කරු කරනවා භාවනාවගෙන කමඨාණ්ඩ කරු කරනවා කොයි දේ ආවත් සමානව ලියනවා. අනිත් එක සක්මනේදී ඔබ වහන්සේ කියා දුන් පරිදි බුදුන් වහන්සේලා කියලා කියනවා මම කියන්නෙම නෑ බුදුන් වහන්සේට කියලා. කාටද ඇහිලා තියෙනවා? නෑ. කෙරුවට කමන්නේ හැබැයි මගේ මගේ account එකට දාන්න එපා. මම මේ බුදුහාමුදුරුවෝ විරුද්ධ නිසා කියනවා නෙමෙයි. මේකේ নানা ප්‍රකාර දේවල් gedirin ගෙනලා මෙහෙට දාගන්න. ඊට පස්සේ කියනවා භාවනා කරනකොට ඇඟ තද වෙනවා තද වෙනකොට මම යනවා පරියන්කට කියලා. මෙහෙම දෙයක් මම කියලත් නැහැ. තද වෙන එක නම් වෙන්න පුළුවන්. ඉතින් බලන්න පුළුවන් නම් මේ ඇඟ තද වෙලා තියෙනකොට කොහොමද සක්මන? තද වෙන්න ඉස්සෙල්ලා කොහොමද සක්මන කියලා එහෙනම් සක්මනේ කතා කරන්නක් යනවා. කතාවක් ඉදිරියක් යනවා. ඉතින් සක්කනේ මොනවා හරි වෙනස් වෙච්ච ගමන් ගිහින් පරියන්කයට යන්න වුණොත් අපි අර වෙනසකට නැහැසිලා ගිය ගතියක් පේන්න ගන්නවා. ඉතින් වෙන්නේ මොකද අර වෙනසට මැදුලට තමන් තුලින් සක් කරනවා ඉතියව වාර කරලා එතකොට සංකල්ප දෙකක් කියනවා මොකක්ක කරගන්න බෑ. ඒ නිසා යෝගී තදවීම වෙන්න පුළුවන්. නැත්නම් පරියන්කදී සහැල්ලු වීම වෙන්න පුළුවන්. ඒ සහැල්ලු වුණාට පස්සේ බලන්න තද වෙන්නේ ඉස්සෙල්ලා කොහොමද තද වුණාට පස්සේ කොහොමද? සහැල්ලු වෙන්නේ ඉස්සෙල්ලා කොහොමද සහැල්ලු වුණාට පස්සේ මොකක්ද? ඒ වෙලාවේදී මාරුවක් නොකර සිටීමෙන් තමයි තපස රැකෙන්නේ. භ්‍රමචර්ය රැකෙන්නේ. අරමුණ රැකෙන්නේ. සතිය රැකෙන්නේ. සමාධිය රැකෙන්නේ. මොනවාරි වෙච්ච එකටම තවත් එකක් දාගත්තොත් අලිමජාට හරක් කියලා අවුල් වෙනවා. ඒ නිසා පරිහක්මන පිළිබඳව මතක තියාගන්න තද වුණාට ඒක පරියන්කට යන ඉංගියක් නෙවෙයි. තද වුණාට පස්සේ වම දකුණ අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මුල් පෑය භාගය තුලදී දකුණ වම වශයෙන්ුත් දෙවැනි පෑය භාගය තුලදී ඔසවනවා තබනවා වශයෙන්ුත් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. වැලි මළුවේදී পায় පොළවේ වදින විට සරසර හඬින් পায় වැලි මත තෙරපී යයි. අවසානයේ පොළවේ තද බව දැනේ. මේ සිද්ධියේදී වැලි මත තෙරපෙන කාලය තුල වැලිවලට සාපේක්ෂව යටිපතුල තද බවත් පොළවේ තද බව දැනෙන කාලය තුල පොළවට සාපේක්ෂව යටිපතුල මොළොක් බවක් වටහා ගතිමි. සීතල, උණුසුම්, සිනිඳු ගති විවිධ තීව්‍රතාවයන්ගෙන් දැනේ. සක්මන කෙලවර සිටගෙන සිටිද්දී යටිපතුලට තද ගති, සීතල ගති ආදිය දැනෙන අතර කයේ අසමබර බව නිසා වරින් වර එම ගතිවල අඩු වැඩි භාවයන් සිදුවේ. හැරෙන විට මා දකුණට හැරෙන අතර දකුණු පාය බිම තබද්දී පළමුව පායේ ඇතුල් පැත්ත පොළොවේ වැදී ක්‍රමයෙන් ඉතිරි කොටස් පොළොවේ ස්පර්ශ වේ. එවිට සිරුරේ බර ක්‍රමයෙන් පායේ ඇතුල් පැත්තේ සිට පිටපැත්ත දක්වා වැඩි වෙමින් යයි. එහෙත් වම තබද්දී යටිපතුල එක විටම පොළොවේ වදී. ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරද්දී ඔසවන විට විලුඹ පෙදෙසින් ඉහළට ඇදෙන ගතියක්ද ඇඟිලි සහිත ඉදිරිපස කොටසින් පොළව දෙසට තල්ලු කරන ගතියක්ද දැනේ. ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යොමු කරන මේ බලයෙන් পায় ඉහළට එසවීමේ ක්‍රියාවලිය සිදුවේ. එවිට යටිපතුල පුරා කෙන්ඩා මස්වලත් ඇදෙන සුළු බවක් හා ආයාස කර බවක් දැනේ. পায় මුළුමනින්ම එසවූ පසු পায় පොළවේ තබා සිටින කාලයට සාපේක්ෂව සැහැල්ලු බවක්ද পায়ේ ඉදිරිපස කොටසට බරගතියක් ඒකරාශී වී ඇති බවක්ද දැනේ. එහෙත් සක්මන කෙලවර සිටගෙන සිට සක්මන ආරම්භ කරන පළමු පියවරේදී ඔසවන ක්‍රියාවලිය මෙතරම් ආයාස කර නැත. පොළොවේ විෂම බවත්, සිරුරේ අස්මබර බවත් මත මේ සියලු ලක්ෂණ වරින් වර වෙනස් තීව්‍රතාවයන්ගෙන් දැනේ. ඔබ වහන්සේ පහදා දුන් පරිදි දකුණ වම අතරත් එකම පාදයේ එක ළඟ පියවර දෙකක් අතරත් එසවීම් තැබීම් එකිනෙක අතරත් වෙනස්කම් බොහොමයක් ඇති බව දැකගත හැකි විනි. ඔබ වහන්සේට නිවන් අවබෝධය වේවා. මේකෙදී මෙන්න මේ මේ ಗುಣ ටික පෙන්ලා දෙන්න පුළුවන්. අපි පොළවේ කකුල තියෙනකොට මෙලෙක්කතියක් දැනෙනවා. අපි කියන්න ඕනේ මෙලෙක්කම තියෙන පොළවේද කකුලේද කියලා. යම් විදිහකට අපිට දැනනනම් වැල්ල ඈත් වෙලා කකුල එරා බහිනවයි කියලා ඉතින් අපිට වෙන පොළොව මුරු මෙලකයි කකුල තදව දෙකේ එකයි එකවරකට වැටෙන්නේ. අනිත් කැල්ලේ ඉන්නේ අන්වේ ඥානයකින්. එහෙම නැත්නම් ණය විපස්සනාවෙන්. කෙසේ නමුත් මේක තේරුම් ගන්න උත්සාහ කරනකොට පිට මොනවා වුණත් බාධා වෙන්නේ නැහැ. හිත සම්පූර්ණ මේකට බයි. කොච්චර බහිනවද කියනවනම් ඒ වෙලාවට හැටෙන රූප එකක්වත් බලංගු නැතුව යනවා. කන් රැහෙන ශබ්ද මොනක්වත් වළංගු නැතුව යනවා. නාසයට දිවට මොනක්වත් නැහැ. කයෙත් පතුල විතරමයි. අනිත් විදිහට මේ අරමුණකට උදේට කිනා බැස්සොත් ඉතින් ඒක ධර්ම තමයි. ඒක ඉතින් හේතුඵල ධර්මයයි අනිත්‍ය දුක ඔක්කොම ඔකේ තියෙනවා. ඔබ දිගට දිගට කරන්න පුළුවන්. අඩිය තියෙන තියෙන වාරේ මට තද ගතියක් දැනෙනවා, මෙලෙක් ගතියක් දැනෙනවා, සීතල ගතියක් දැනෙනවා, උණුසුම් ගතියක් දැනෙනවා. චංචල ගතියක් දැනෙනවා, නිචල ගතියක් දැනෙනවා කියලා අන්නේ ගති ලක්ෂණ ටික තියෙන හිත යනවා කියන්නේම හිත සතිමත් වෙලා අනික් වයින් පරිබාහිර වලින් බේරිලා ඒක යෝගාවචරයට ජීවනෝපේන ලකුණක්. දෙක ඒ ඒ අරමුණ බලලා ඊට පස්සේ ආයෙත් ඒ අරමුණ බලනකොට ඉස්සෙල්ල බැලුවා පාට වැඩි මේ තරේ යම් සුන් පුංචි වෙනසක් තියෙනවා අරමුණේ වෙනස් වීම දැක ගන්නා සුළු අවධානයෙන් ඉන්නවනම් ඒත් අපිට පරිබාහිර බාධක ඔක්කොම අයින් කරන්න පුළුවන් අරමුණේම නිමග්න වෙනවා ඉතින් මේක කරන දෙයක්ද වෙන දෙයක්ද කියන්න බෑ කෙසේ නමුත් අනුග්‍රහ කරන්න ඕන යෝගාවචරය ඒ විලාවේ ලැබෙන අත්දැකීම ඊටාම සියුම් වෙනස්කම් පොළව තදයි පය මෙලකයි පය තදයි පොළව මෙලකයි එහෙම නැත්නම් යන්න යන්න යන්න යන්න පළවෙනි සැරේ හැරිලා බලනකොට පය එසවීම එච්චර විහෙත කරන්නේ නැහැ. නමුත් ඈතට යනකොට පය එසවීම පවා විහෙත කරයි. දකුණ තිනකොට ඇතුල් පැත්තට බර වෙලා පස්සට යන්නේ. වම් බය සම්පූර්ණයෙන්ම තියන්නේ. අන්න විස්තර දකින්නයි කියන්නේ හිත බලමත් වෙලා නැහැ. හරියටම එල්ල වෙලා තියෙනවා. ඒ එල්ල වීම ප්‍රතිපදා විදිනුවක් මේක ප්‍රකාශ කිරීමෙන් තමයි යෝගාවචරය ලකුණු ලබා ගන්න. ප්‍රකාශ කිරීමෙන් තමයි යෝගාවචර පිනයිති වෙන්නේ. වෙන්නේ නැති දේවල් නේ ඔක්කොටම වෙනවා. හරියට මේ වෙන දේ හරියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අතුරු ආන්තර වලින් අයින් කරලා හරියට මේ තාරස සකල දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ශිල්පයක්. භාවනාවක් නෙවෙයි. භාවනා කරන අතරේ මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය නැත්තම් අපි ගඟට ඉන්න කපුවා වගේ. කොච්චර දෝ භාවනා කරනවා කරන්න ඕන දේ ප්‍රකාශ කරන්න ඕන දන්නේ නැහැ. ඉතින් මම නිතර කියනවා ඒක ගුරුන්නාන්තික වැරද්දක්. ඒක කියලා දෙන්නේ නැත්තම් කොච්චර භාවනා කරුවත් ඒකේ යහ දෙන්නේ නැහැ. අත්දැකීම එකතු වෙන නිසා අත්දකින්න දෙ කියන්නේ කියලා පුළුවන් තරම් සමීප විස්තර සවිස්තර පුංචි දේවල් වාර්තාවට දාන්න ඒක හරි දෙයක් නම් අත්දැකීම අරමුණට සමාන අරමුණට අදාළ දෙයක් නම් මුකුත් නැහැ භවනා පහුවෙන්දා කරන්න යන්නේ ශක්ති කියලා හරි සතුටුයි අන්දමන්ද වීමක් මොකුත් නැහැ සැක මොකුත් නැහැ නමුත් වාර්තාව හරි ගියේ නැත්තම් ඉතින් අපිට අච්චර ලොකු සද්ධාාවක් එන්නේ ඉතින් ඒක නිසා දවස් දෙක තුනක් අපි විසිලියෙන් කටයුතු කරන්න ඕනේ. වාර්තා කිරීම මේ වගේ එක්කෙනෙක් හරි හරියට කරනවා නම් ඒ මතින් අනික් අයටත් පෙන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා එක සැරේ මේකට ඉන්නේ නැහැ. මේ ගොඩාක් පාංශුලා තමයි අපි භාවනා කරලා දැකපු දේ දැකපු හැටි කියන්න පුරුදු වෙන්නේ. ඒ නිසා මේකේ මේ තියෙන තොරතුරු හොඳයි. ඒ වගේ සත්‍යය මුදුන්පත් කරගත්තට පස්සේ සතිය ඉස්සරහින් තියාගත්තට පස්සේ පුළුවන් තරම් වැඩි පියවර ගන්නක් යන්න. එතකොට අර සතිය අරමුණට පුදුම සමීප වෙලා පුදුමාකාර තොරතුරුතෝගයක් කියලා තියෙන විදිහට වම්ෙන් දකුණට යනකොට සහ වම කියලා ඊගාව වම තියෙන අතරේ තොරතුරු ටොං ගන්නක් තියෙනවා. වෙනද නොදක්ක. ඉස්සරහ කරන තව දකින්න පුළුවන් වෙයි. ඒ දකින්න තොරතුරු හැකි තාක් සම්පින්දනය කරලා වර්තාවට ඇතුල් කරන්න කියලා කියව ධෛර්යමත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස අවසර ලැබේවා. පැය භාගයක් සක්මන් කළා. ඊට පසු පරයන්කයට වාඩි වුණාය. ආනාපාන මෙනෙහි කරමින් පැය භාගයක් පමණ බලාගෙන සිටිනා විට හුස්ම රැල්ල සංසිඳී ගියාය. ඊට පසු ඉරියව්ව දෙස බලාගෙන සිටියාය. ශරීරය අවට වායුව පැතිරී තිබුණාය. කය ගැන දැනීමක් තිබුණේ නැතත් මදුරුවන් විදිනා බව දැනුණාය. ඒ කෙරෙහි සිත ඇදී ගියේ නැත. වේදනාවක් දැනුනේද නැත. මේ සඳහා උපදේශයක් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් පතමි. සක්මන් භාවනාවේදී වම දකුණ කියා සක්මන් කළෙමි. දකුණු කකුල මෘදුවටත් වම් කකුල තදටත් බිම වදිනවාය. සමහර වේලාවට පා දෙක සමග සිත පිහිටා නැත. මේකේ උපදේශය ඉල්ලන්නේ මොකේද කියලා නෑ පරියන්කේදී එහෙම Tamanට දැනීම අඩු වේගන යන ගතියක් තමයි අහගෙන ඉන්නකොට තේරෙන්නේ. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ රූපයකට හිත දැම්මට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව් වගේ රූපයකට ටික වෙලා ගියාම මේ රූපය රූප සංඥාවක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපන වෙනවා. එතකොට ඒක ඒක තියෙනවද නැද්ද කියලා එච්චරම ස්ථාවරයක් නැහැ. ඒක නිකන් මනුස්සයා දැක්ලා හෙවණැල්ල දැක්කා වගේ. හෙවණැලි තියෙනවා මොකද්ද පණගතියක් නමුත් ඒකේ හෙවණැල්ලක් විතරයි. මේ වගේ මේක බොඳ වෙලා යනවා. ඉතින් ඒකෙදී උපදේශ අවශ්‍ය කරන්නේ මේකට හුරු කරන්න හිත. රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනකොට ඒකට ලෑස් වෙලා යන්න. එතනින් ගියාම සක්මන් කරනකොට ඒ වෙනස් වීම වලට ලෑස්ති වෙලා වෙනස් වීම වලට සාදර වෙලා ගියොත් ওই දකින්න දේවල් සාධක වෙනා මිසක් කවදාකවත් බාධක වෙන්නේ නැහැ. බාධක වෙන්නෙම අපි මතුවෙන දේවල් වලට යුද්ධ ප්‍රකාශ කරන්න කිව්වොත් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කිව්වොත් හරි වේදයි. ඒ නිසා මතුවෙන දේවල්, අස්පනා පිට තියෙන දේවල් සියල්ලම ධර්මානුකූල දේවල්, අස්පනා පිට වෙන දේවල් ඒව පිළිබඳව හරි වැරදි මතිමතාන්තර යොමු කරනව වෙනුවට ඒක ඊගාවට මොන ජවනිකාවටද යන්න හදලා ඊගාවට මොන ජවනිකාවටද යන්න හදන කියලා මේ හවුවිච්ච වෙලාවේ දිගට වැඩි වේලාවක් ටිකට සතිය පැවැත්මයි කාමික පැය භාගේ භාගේ සක්මන පරියන්කයක් තියෙන්නේ. ඒක මදි. ඒක අඩු ආන පැයකට දික් කරගන්න උත්සාහ කරන. එතකොට අත්දැකීම් තව ටිකක් මෝරච්ච තත්ත්වයට යයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස නිස්සරණ වනයේට ආධුනිකයෙකි සක්මන් භාවනාව සතියෙන් නුවණින් වීරයෙන් සක්මන පටන් ගත්තා අත්විඳීමට සිදු වූයේ මඩගුලි ඇටකෑලි ටිකක් මිශ්‍ර වී ඒ මේ අත හැසිරෙන බවකි. උදේ දාණයෙන් පසු විහාර මළුවේ සක්මන් කළා. අලුත් අත්දැකීමක් ලැබුණා. වැලි පෑගෙන හඬ කනට වැටුණා. එසැනින් ශබ්ද සංඥාව බව පසක් වුණා. දිගින් දිගටම සක්මන් කළා. සම් මස් නහර ලේ ඇට නොමැති රූපය විනිවිද දැක්කා. එය විස්තර කළ නොහැකි බව කිව යුතුයයි හිතෙනවා. සිත තුල පුදුම සතියක් පැවතුණා. සිත ඉදිරියට ආවා. නාම රූප දෙක නේද දකින්නේ කීවා. සැපහා උපේක්ෂා වේදනා පැවතුණත් දුකක් නම් දැනුනේ නැහැ. සාර්ථක සක්මනක් ලෙස හිතෙනවා. මේ ගැන කරුණාවෙන් හා අනුකම්පාවෙන් ධර්ම අවවාදයක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ මේ වගේ පේවිච්ච වෙලාවේ, ලැබිච්ච වෙලාවේ ඒක නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒක සාහිත කරගන්නේ. ඒකට අනුපස්සනා කියලා කියනවා. තමයි තේරෙනවා මේ සතියෙන් වෙන්නේ මේ හීනයක්වත් හිතලුවක්වත් නෙමෙයි කියලා. ඒකට පරිසරයේ තියෙනක අපි පෙරකල පිනක්. ඒ ධක්මන තියෙන අපිට නැවතල් කරතයි. කරන්න කරන්න කරන්න කරන්න ඕක ඇතුලේ බුදුම කිඳා බැහිමක් සිද්ධ වෙනවා. ඒ නිසා කායින් ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් කවුරුත් දෙනේකට වැඩිය කවුරුත් දෙන අදහස් ටොන් එකට වැඩිය නැවත කරනකොට ලැබෙන අත්දැකීම වැදගත්. ඒ නිසා මේක සතිය පිහිටුපු වෙලාවක් තීක්ෂණ සතිය පිහිටුපු වෙලාව බව දන්නවනම් අනිත් දවසෙත් ඒ Tamange අර එදා වැඩේ කරනකොට තිබුණු නුවණ පාවිච්චි කරලා නැවත නැවතත් ඒ දේ වෙන්නදරලා හිතට මේක වද්දන්න. ඒකට කියනවා භාවිත කරනවා කියලා. ඉස්ලාම් දහසේ හම්බෙනවට කියනවා ආසේවණය කරනවා. නිකන් ඇසුරු කරලා බලනවා. ඊට පස්සේ භාවිත කරලා බලනවා. එතකොට අන්තිමට බහුලීගත කරන්න පුළුවන්. එදාට Tamante ඒක අත්දැකීමක් සාක්ෂාත් කරණයක් වෙනවා. ඒ නිසා මේකෙන් ධෛර්ය වෙලා නැවත නැවතත් මේක ඇති කිරීම සඳහා කුමක් කළ යුතුද? අන්නේ දේ සම්පාදනය කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රස්වාස ආස්වාසයට සිහිය පිහිටුවමින් සිටිනා විට ශනිකවම කෙටි හුස්මට සිහිය සිහිය පවතී. එය එසේ කරගෙන යද්දී රූප සංඥා තිබුණද වේදනා තිබුණද සිහිය කෙටි හුස්මේම පවතී. එය නිරීක්ෂණය කිරීමේදී හුස්ම රැල්ල නොනවතීම කරවන්නකු නැතුව සිදුවන බවයි. ඒ අතර විටකදී සිහිය පිට ගිය බවද දැනේ. එය වහා අවබෝධ කරගෙන නැවත සිහියටම සිහිය පවත්වා ගත්තේ පොඩි දරුවෙකු ගණන් කරන්න නොදන්නා නිසා එකයි එකයි තාත්තේ කියන්නාක් ලෙසයි. මින් එහාට කල යුත්තක් නැති බවයි හැඟෙනුයේ. පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. නැහැ. ඉතින් මේ වගේ එලඹිච්ච වෙලාවයක දිගට කරලා බලන්න ආසස් පසස් දෙකේ කරන්නේ නෑ ඉබේ කරනවායි කියන එකත් මතවාදයක්. මොකද ආස්වාද ප්‍රසවාස කියන්නේ අනිච්ඡානුක ඉච්ඡානුක දෙකෙන්ම කරන්න පුළුවන් එකක්. ඒ නිසා සමහර වෙලාවල් වලට ඒක එයාගේ මතයටම සිද්ධ වෙනවා. ආයාසයෙන් තොරව. සමහරවිට අපි ආයාසයෙන් කරනවා. ඉතින් එතකොට තේරෙනවා මේ හුස්ම කියන එක වොමනායෙන් කරන්න පුළුවන් ඒකෙමුත් කරනවා. ඉතින් මේකේ අසංකාරික සසංකාරික ભેදය අල්ලන්න පුළුවන්. ඊටමතා හුස්ම ගන්නවාද මෙහිවීමක් සහිතව නැත්නම් නොහිතා නොමතා අනිච්ඡානුක වෙනවාද කියලා. ඉතින් බුදුරජාණන්සේගේ අදහස නම් මේක ස්වභාවිකව වෙනකොට කරවන්නේ නැතුව වෙනකොට අසංස්කාරික සිදුවන කොහොමද දන්නේ හුස්මේ හිත තියෙනවා කියන්නේ. වෙහසක් නැතුව ඉබේ වෙනකොට හුඟක් වෙලාට හිත හැඟුම් උදාරිනවා. ඒ තියෙද්දිත් මේකේ තියලා මේ යන්ත්‍රේ වැඩ කරන හැටි නිකන් දීරෝදයක් වතුරට ඇල්ලුවට පස්සේ ඔහි කැරක් කැරක තියෙනවා වගේ මේක වෙන්න ඇරලා 100%ක්ම වෙන්න ඇරලා මේක දිහා බලන ජීව තමයි තපස කියන්නේ. අපි දවස පුරාම දේවල් කරනවා මිසක්කා කවදාකවත් වෙන දෙයකට ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරන හරියක් මම එදින් තමයි කරන්නේ. අපිට තේරෙනවා මේ වගේ හුස්ම වගේ දේවල් මම ආයෙනෙන් තොරව අසංස්කාරිකව වෙන්න පුළුවන්. එතකොට සාන්තියක්මයි තියෙන්නේ. ඒකට කියනවා සන්තෝෂේව පනීතෝච සුකෝච විහාරෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියලා. ආස්වාස් ප්‍රසාසයේ ස්වභාවයෙන් සිද්ධ වෙනට වෙන කොහෙවත් අසේචන ඔය එහිම හිත තියාගෙන පුළුවන්. සාන්තයි ප්‍රණීත. අසේචන කෝච ආයි පිටින් ගිහිල්ලා මේ කමට මේ කසින මණ්ඩල හැදිලි සෝහනට යන්න දේවල් මොකක්වත් නැහැ ඉබේම කරලා දෙනවා කියන්නේ උපයන්න දෙයක් නැහැ අසීචන කෝච දීමේටි අන්ලා හදන්න දෙයක් මේකේ නැහැ සුකෝච විහාරක මෙච්චරයි ජීවිතේ සුඛ විඳින කියන්නේ අනික් වෙලාවේ කඹරනවා අනික් වෙලාවේ කියන්නේ පහඳිනවා කඹරනවා මේ නිකන් ගන්න පුළුවන් හුස්මත් හයියෙන් අරගන්න තරමටම ජීවිතේ මල් විහිං පල් කියලා කියනවා කවදාද ඒක තේරෙනවා නම් හිතන්න එපා ඔච්චරයි තියෙන්නේ නෑ වෙන එකක් තියෙනවා. ඕන හිතලා හුස්ම ගන්න පුළුවන්. ඒ හිතලා හුස්ම ගන්න කාටි තමයි heart attack එනවයි කියලා කියන්නේ කොලෙස්ටරෝල් නගිනවයි කියලා කියන්නේ নানা ආකාර දේවල්. ස්වභාවික හුස්මට එන්නේ ඔක්කොම දිය කරා. ස්වභාවික හුස්මට එන කත්තාගත heart attack. heart attack වෙනලා ඕක කරා. කොලෙස්ටරෝල් නැගපු වෙලාවේ මොනවාක බෙහෙත් ගන්න යන්න එපා. ඔහු ස්වභාවික හුස්ම ඉඳ දෙන්න එයා හදලා දෙනවා. ගිටිනස් වෙනවනම් උදේට වාඩිලා ඕනේ නම් ඉතලා හොඳ හුස්ම දෙයක් ගන්න හුස්මට යන්නයි. ඉතින් මේක ඔක්කොගෙම බේතක්. අපිට ඒක දන්නේ නැහැ. හුස්ම ටිකවත් වෙන දෙයකට බෙන්දාරින්න දන්නේ නැහැ අපි. ඒක නිසා ලෝකෙට ඇඟිලි ගහලා පුරුදු වෙලා එක එකනගේ ජීවිතවලට ඇඟිලි ගහලා පුරුදු වෙලා හුස්මටවත් ඇඟිලි ගහන්න නැතුව ඉන්න බෑ. විච්ඡාම හිතෙනවා යකෝ හුස්ම යන හරියක් ඇඟිලි ගහන්න නැතුව ඉබේ සිද්ධ වෙන කියලා නෑ. මේ හුස්මට තියෙන දෙකම හිතාමතා කරන්න පුළුවන් නොහිතාමතා කරන්න පුළුවන්. අන්නේ අසංස්කාරික හුස්මත් එක තමයි සරුවචනසේ ගමන තියෙන්නේ. ඒසර බලන ජීවිතේ කොච්චර සුන්දරද කියලා. ඉතින් ඒක 100%ක් ගන්න බෑ. නමුත් ඒ ගන්න පුළුවන් යම් යම් තත්ත්වයකදී කියලා කියන්නේ පෙරකල පින. ඊට පස්සේ ජීවත් වෙන්න ඒ අස්වා ස්වභාවයෙන් සිද්ධ වෙන හුස්මට යන්න ඇරලා කොච්චර වෙලා Tamanට ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකත් බලන්න එහෙම තියලා හිත පිට යන්නේත් නැත්නම් ඒක දෙවෙනි ආශ්චර්ය ධර්මයක්. තුන්වෙනි එක තමයි ඒක කියන්න හිතෙන එක. මේ ලියනකොට ඒකනේ ලෝකේ තියෙන උතුම්ම සැපේ. ඉතින් අපි හිතනවා සැපේ තියෙන සුඛභව උපභෝග පරිභෝග වස්තු වල නම්බු නාම වල මේ ලාභ සත්කාර සිලෝකවල කියලා. නම් ලාභ සත්කාර නම්බු නාම තියෙන කිසිම කෙනෙකුට ස්වභාවික උස්මන් දක්වන්න බෑ. ස්වභාවික උස්ම හරිම අහිංසකයි. හැබැයි අහිංසකයා විතරක් නෙමෙයි සර්පයත් ඕක ඇතුළමයි. ඒ නිසා පුළුවන් තරම් ඒ નિરાයාසයෙන් වෙන්න ඇරලා ඒක අත්විඳලා ඒකෙන් රචනෙ පුරවන්න. ඒකෙන්ම කමඨා මාර්ථා පුරවන්න. එතකොට අපි හරිදී හරි හැටියට අගේ කිරීමක් ඇතන සිද්ධ වෙනවා. ඒ නිසා ඒක වැඩි දියුණු කරන්න හිතේ ධානයෙන්ද ඔහොමම නෙවෙයි හුස්ම උපනායෙන් ගන්න පුළුවන්. නමුත් මේක තමයි ආනාපාන සති සූත්‍රයේ සර්වත්‍ංශය වෙකරන්නේ. මෙම ආරණ්‍යයට මා ආදුනිකයි. එහෙත් කුරුණෑගල දහම් මැදුරේදී ඔබ වහන්සේගේ දේශනා මං අසනවා. සක්මන. ගෞරවනීය උතුමන් වහන්ස මා සක්මන් මළුවට ගොස් මම මෙතන සිටිනවා යයි පළමුව දකුණු පාදයේ ඔසවා තැබීමි. විලුඹ පළමුව ලනු පැදුරේ ගැටුනි. දෙවැණුව යටිපතුලක් ඇඟිලිත් කොටසින් කොටස තද වී ලනු පැදුරේ ගැටුනි. වම් පාදයේද එලෙසම විය. කලවා වලින් ඔසවා ධනහිස් ඇටයට බර යොදවා කෙන්ඩා සහභාගී කරවා මාරුවෙන් මාරුවට මෙය සිදුවිය. වැල්ලේ ඇවිදින විට සියුම් වැලි ගල් කැට අතරින් එබි එබි යටිපතුලේ ඇනි ඇනි ගමන් කරමි. සක්මන් මළුවේ දිග ප්‍රමාණය පියවර 85ක් පමණ විය. මගේ වයස් කාලය ගෙවි මගේ වයස් කාලය ගෙවි යනවාත් සක්මනේ දිග ගෙවෙනවාත් සෝදිසි කර බැලුවෙමි. මට වෙහෙසයි. බුදුගේ අවට ඇති දැම්මේ වාඩි උනේමි. නිදහසේ මම දැන් පරයන්කයට යන්න ඕනෑ යයි සිතුවෙමි. සිහිල් සුලං වැඩි වැඩි වාඩි වෙන්නට ගියෙමි. පරයන්කය මම දැන් නිදහසේ සුවයෙන් මෙතන හිඳිමි. යනුවෙන් සිතා මගේ රුව මා ඉදිරියේ මවා ගත්ෙමි. මා වටා අවුට්ලයින් එකක් දුවනවා වගේ දැනුනි. මා මෙතන හිඳිමි කියා පපුවේ තියාගෙන ඉන්නා විටදී ටික වේලාවකින් දනිමි දනිමි යයි හදෙහි හදෙහි රුවාගෙන ගත කළෙමි. එහෙත් ටික වේලාවකින් තද වේදනාවක් දැනි එය නැති වී පාවෙන්නා වගේ දැනුනි. ඉන්න කෙනෙකුත් නැහැ. දන්න කෙනෙකුත් නැති බව කොඳුරා දැනේ. ඉතින් ඉඳුරා කොඳුරා කියලා තියෙනවා. කොඳුරා. කන්නඩිය දන්නේ. කොඳුරා කියලා තියෙනවා. ඉතින් මොකක්ද අඩුවකි. එහෙත් එය හොඳයි. ඔහේ සිටියෙමි. ගුරු දේවයන් වහන්සේ මගේ අඩුපාඩු සකසා දෙනසේක්වා. මේ භවයේදීම මගඵල අත්වේවා හැදූ වැඩූ දෙමව්පියන්ට ගුරුවරුන්ට නිවන් සුව ලැබේවා සැමට තෙරුවන් සරණයි. ඔය කොයි වෙලාවක හරි සක්මන් කරන්න ගිහිල්ලා මේක උප්පරීමේ තමයි මම දැන් සක්මන් කරනවා කියලා එක සෑහළු වුණා නම් හිත අනිවාර්යයෙන්ම සක්මන සාර්ථකයි. පරියන්කෙට ගිහිල්ලා මම දැන් ඇවිදලා ඉන්නේ මම දැන් ඉඳගෙන වාඩිලා ඉන්නවා. මම මේ වාඩිලා මේ සුවසේ සමසෙල සමතුලිතව ඉන්නවා කියලා දන්නවනේ සක්මන සාර්ථකයි. ඉතින් එහෙම දන්නවනේ ඉදිරියට හම්බෙන දිගටම වාර්තාවට අදාළ තොරතුරු. ඒක නැත්නම් ඉතින් කාලකන්ණි කියලා කියන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්නෙත් නැහැ. ඒක සතුට වෙන්නෙත් නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නෙත් නැහැ. සමතුලිතව ඉඳගෙන ඉන්නත් බෑ. ඒකේ සතුටකුත් නැහැ. ඉතින් එහෙමනම් ඉතින් ආය වෙනම අපායක් ඕන කරන්නේ අපායේ තමයි ඉන්නේ. එනිසා මේ මූලික දේ බලන්න ඇවිදිනකොට මම ඇවිදින බව දාන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන වයින්සා ඒ ඉරියව්ව හොඳට සෑහෙන්න තියාගන්න. ඒකනේ බුදුහාමරගේ අපේ රූප හදා හදා වඳින්නේ අපි. හැම ඉරියව්වෙම පුදුම සෑහලුවක ඉන්නේ. උදාහරණයකට ගන්න කියන පූසේ. පූසා බලන්න ඕනම වෙලාවක සහැල්ලුකේ. අපි ඉඳගත්තාම අපි ඉඳගෙන ඉන්න ඉරියව්වම අපිට වෙහිසයි. ඒ නිසා ඉන්දියා ඉරියව්ව අගේ කරන්නේ අගේ කරලා ලියන්නෙත් නැහැ. ඒ නිසා මේ වාක්‍ය දෙකම පටන් ගන්න දෙන්න මම සක්මන්ට ගියා සක්මනේ සක්මන් කරන බව දාන්න. ඉඳගත්තා ඉඳගත් බව දාන්න. එතකොට පුදුමාකාර මේ කයට මෛත්‍රී කරනවා වර්තමානට මෛත්‍රී කරනවා මෙතෙන්ට මෛත්‍රී කරනවා කියන එක තරම් වටින සද්ධාත්මයක් වෙන්නේ නැත්තේ නෑ මං කියනවා ඔකට නිවන කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා දන්නවනම් ජොලියේ වාඩි වෙලා ඉන්නවනේ ඕක තමයි නිවන කියන්නේ. උඩ වෙන මොනවාක්වත් අලුතෙන් දාන්න දෙයක්වත් නෑ උගෙන් දාන්න දෙයක්වත් නෑ. සක්මන් කරනකොට සක්මන් කර බව දන්නවනම් ගච්ඡන්තෝවා ගච්ඡාමිච පජානාති. ඔච්චරයි. ඉතින් ඒ නිසා මම කියනවා පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි ලක්මන. ඔය ඔය ඕගොල්ලෝ කටපාඩම් කරන තියෙන කිසිම සමීකරණයක ඒකට ඕල් නැහැ. ඕක දැනගන්න ත්‍රිපිටකේ පාඩම් කරන්න ඕනේ නැහැ. පිම්මල් කොඩියට පිනිපාකඩ පිට කොඩියෙක් යනවා රජෙක් වගේ. ඒකට මේ ඇවිදින එකම සපක් නේ. මේක නම් කියලා තුන වයද ගෙවෙනවා කියලා ගේ වෙනවා තමයි තියා වෙන මොන කරන්නේ. 85ක් වෙලාව නැහැ මට ඉතින් තාම පීවර 85 ගියා. කොහොම වෙලා නම් වයද කියන ප්‍රශ්නයක් නැහැ. මෙයා රානම් මනම් කුණුවර බලන්න ඇවිදිනවායි ඒව මෙයා කරනට වැඩිය සක්මණේම ගෙවිලම ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හොඳට බලන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය සහ ලැබිච්ච චිත්තක්ෂණයක කියන අපි ක්ෂණ සම්පත්තිය කියලා ඕක බුද්ධ විදිහට දන්නවනම් නිවන ඉච්චර ඈත නෑ. ඉතින් හැම වෙලාවෙම මේ කයත් එක්ක කොයි යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතන පදාන. යම් යම් කාකාරයට කය පිහිටනවාද ඒ ඒ ආකාරය දන්නවනම් හැම වෙලාවෙම සතිපට්ඨාන. එතකොට කොටතරතුරු ලැබෙනවා. ඒ නිසා ආරම්භක ශේෂය හඳලා දෙන්න ඉන්න ඉරියව්වේ සුවසේ සැහැල්ලුව ඉන්නේ ඊට පස්සේ වැටහෙන දේ ලියන්න බොහොම හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව සම්බන්ධවයි. පරයන්ක භාවනාවට වාඩි වී කය හොඳට තැන්පත් වූ විට මම දැන් මෙතන කියා හිත කායික ඉරියව්වට යොමු කරමි. වෙනත් බාහිර සිතුවිලි නොමැතිව දැන් සිත වර්තමානයේ පවතී. මෙවිට මුළු කයම චංචල කම්පන ස්වභාවයකට පත්වේ. මූල කර්මස්ථානය වන ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු නොකළ හැකි ආකාරයෙන් මේ කම්පන ස්වභාවය වැඩි වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියට භාවනාව කරගෙන යාමට මෙය ලොකු බාධාවකි. කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ත්වන් සරණයි. එතකොට ඉන්දකන ඉන්න බව ආනපානයේ සහ මේ කම්පන චංචල බව කියන එක තුනක්ද නැත්නම් එකමද නැත්නම් දෙකක් වශයෙන් තමයි දකින්නේ කියලා කට උත්තරයක් ඉල්ලන්න හිතෙනවා මට මේ ලියුපෙකනයි. කැමැතිද ලියුපෙකන අත උසන්නේ? දැන් මම මතු කරේ මේකේ තුම්පලක සඳහන් කරලා තියෙන සුවසියමම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ඒක සටහනක්. ඊට පස්සේ කියනවා හැම දැනම කම්පන චංචල වැටෙනවා. ඒක ඒ කම්පන චංචල වැටීම ආනාපාන බල දැකීමට බාධාවක් භාවනාවට බාධාවක්. ඒ නිසා මම අහනවා ආනාපානයේ කම්පන චංචල සහ වාඩි වෙලා ඉන්නවා කියන එක Tamanට පේන්නේ සිද්ධි තුනක් විදිහටද නැත්නම් මොන විදිහට දකින්න කියලා. අවසරයි සානන්ත සංකද කම්පන සභාවේ මම ආස්වාස් ප්‍රාස්වාසයේ හැටියට මට වැටෙන්නේ. ඔය ඒකට එහෙමනම් ඒ ආස්වාස් ප්‍රාස්වාසයට වැටීමට බාධාවක් කියලායි කියන්නේ. කියන්නේ ඉදිරියට යන්න මට බහනා කමටහනක් එතකොට කොහොමද යොමු වෙන්නේ කියලා. මේක කමටහන. ඒ කම්පටි චංචල බව. ගම්බෝලයක් පොළා පනිනා වගේ ජලය මත පිට තිබ්බහම සති සති නිමිත්ත නාසිකාග්‍රය අග තියන්න බෑ. තියනකොට පොළා පනිනා වගේ. ඒකම තමයි ආනාපානයම විනස් හටහන් වලටපත් වෙනවා වනස් ආකාර වලටපත් වෙනවා. සංඨාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියන. ඔය මොකේකට හරි බාධා කළොත් බාහනා බාධා වෙනවා. ඒ නිසා අපිට සටහනක් විදිහට ආනාපානේ මේ බෝලයක් විදිහට පෙනේ. ආකාරයක උඩ පල්ල පනිනවා පෙනේ. එතනක වතුරේ දඟනවා වගේ පෙනේ. ඒ ඔක්කොම ආනාපානෙම යම් යම් විපරිණාම. සමහරවිට මේ විපරිණාම මුළු ඇඟ පුරාම පැතිරෙනවා. හැබැයි මේ වෙච්ච සිද්ධිය දිකට දන්නව නම් නැවත ආනපන නොපෙන්නුනට සතිය බාධා වෙලා නැහැ. සතිය අඛණ්ඩව. ඒ නිසා සතියට මේ වෙනස්කම දැන් තේරෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ අපේ ඇතුලේ බයක් තියෙනවා මේ වෙනස් වීම දකින්න. ඒ තමයි කෙලස් කියන්නේ. බය බුද්ධ ඥානස කෙලස් වලට දාන නම තමයි බය. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගය තියෙනවා මේලා. එහෙම මේ චන්තල සම්බන්ධිත බලහින්න සුවනස අධික නිකන් තෙරපි මක්කංග ඇතුළේ ඇතු වෙනවා විශේෂයෙන් පපු ආශ්‍රිත තම පටන් ගන්න. නැරෙයි ප්‍රශ්නේ නැහැ. දහඩිය දමනවා. දැන් පල්ලෙහා ආදාන වලට අපි කැලෙන් ඉල්ලුවා. දෙන්නම් කිව්වා. ප්‍රශ්නේ නැහැ. උඩ ගොඩ ගොඩ මැරෙන්න කුණු වෙන්න තියන්න රිලව් කනවනේ. ඉතින් අපි ආදාන කඩතුමෝ ජයත කරනවා. බයෙන් ඉවත් අද විච්චාවේ මැරිච්චාවේ මේ වගේ තැනක වැරනවා කොච්චර හොඳද බලන්න මේ ඔක්කොමලා ඉඳී අත් දවසේ දාන එක එනිසා ඕක වෙන්නේ ඔච්චර තමයි. ඔතෙන්ට යනකොට බය කියන්නේ නිවනට බයයි, විවේකයට බයයි, අලුත් දෙයට බයයි. ඒ බයර තමයි කෙලස් කියන්නේ. හරි පාරේ යනකොට අපිට කාදාක පව් කරනකොට නැත්තරම් බයක් යනවා. සැකයක් යනවා. අපි ඒක සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අනිත් දවසට ඇස්සලා යනවා. මේ ආනාපානෙමයි මේ වෙන ආකාරයකට පෙන්වන්නේ නැත්නම් මේ සතිය කැඩිලා නැහැ නේ එච්චරයි අපි ගන්න. සතිය හොඳටම විශ්වාසයි. දැන් අපි මේ කම්පන චංචලයේ අරමුණු කරගෙන යනවා. එසෝට මේක කිසිම චිත්තක්ෂණ දෙක සමාන භාවයක් පෙන්වන්නේ නැහැ. පෙරලියක් පෙන්වනවා. ඒසයිගේ ලකුණු හතරක් පෙන්වනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒක දිස බලා සිටීම බලනකොට පෙළෙන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාම නිතරම වෙනස් වෙනවා. සංකතට්ටෝ. ඒ ඒ වෙලාවේ හැදෙන්නේ. මේ හතරම දැක්කම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න වෙනවා. මේ දුක්ඛ සත්‍ය වෙනකොට අපි කොච්චරක් මේක කරදරයකට ගන්නවද බලන්න. පේනකොට ඉදිරිපත් වෙනකොට අපි තුන අයියෝ මොකක් හරි භයානක දෙයක් වෙන්න හදන්නේ මැරෙන්න හදන්නේ ඉස්සර දෙන්න හදන්නේ ඉතින් ගිහිල්ලා අපේ නූලක් දාන්න. පිටිටියක් හරි කියන. උන්න තැම්බෙන දේ තැම්බෙලා නැතුව ගන්න එකයි කරන්නේ. සුසනස ඒ දිහාම බලාගෙන ඉන්නත ඊටම දිගට බලන්න. දිගාන බලන්න මේක එක පාරට දෙසරයක් පෙන්වන්න තරම් වේගෙන් මේක පනුරිත්තක් වගේ. හරි වේගවත් වෙනවා. වේගවත් වේගෙ වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මයෙන් හදන්න. ඒක වේගී වීම තමයි අන්තිමට උද්‍යප්පේ ඥාන අනම්මනම් කියලා තියෙන්නේ. ඉතින් මේක එනකොට ඇති වෙන බය මිසක් මේක ආටක්කන් නිවන් දකින්න වෙන බාධාවක් නැහැ. මෙතන ඉන්න කවුරක්වත් නැහැ කො නොදැක්ක නොදන්න කෙනෙකුත්. නොදැක්ක කෙනෙකුත් නැහැ. ඒ ඒ කියන බය වෙන්න එපා. මේ අවුරුදු 7 ළමයි භාවනා කරත් අවුරුදු 70 කෙනෙක් භාවනා කරත් 120 භාවනා ඕක තියෙනවා. මේකට පුදුම බයක් තියෙනවා. හෙලි කරන්නේ මේගොල්ලෝ බලන්නේ දෝ කියන මොකක් හරි වැරදිලා. මේ භූත දෝෂයක් වෙන්නේ නැති වාතමාරුවක් වෙන්නේ නැති විත්තමාරුවක් වෙන්නේ නැති කියලා ඕකට නංවනම් දානවා නංවනම් දැන් සෝක දිහා බලහන් ඉන්න නොදැක්කා වාගේ නෑ වුණා වාගේ නොදෙනුනා වගේ අන්න ඒකට කියනවා තපස කියලා. එතන මූල කර්මස්ථානයේ ඇති රාණ සංස්තියන්නේ මේක තමයි මේක දැන් මූල කර්මස්ථානේ නැත්නම් මූල කර්මස්ථානේ මේ බාට පරිවර්තනය වෙලා. දැන් හාලුයි වතුරයි නෑ කැඳ තියෙන්නේ. දැන් අපි ආයතන හාලිලා නේද මොකද වෙන්නේ? මොකද්ද කමෙන්ස් කරන්නේ? එන මූට ලිපට ගින්දද තමයි. උදේ ගින්දද නැහැ හැඳි ගෑවෙන නාශමාපෝ. හැඳි ගෑවිලා බලයන් කියලා ඔය හැඳි ගෑවිච්ච වෙලාවල. එහෙමනම් ඉන්දර ගහන්න එපා ලිපේ තියන්න එපා මුට්ටිය. ලිපේ තිබ්බොත් දවස් හතක් යන්නේ ඔය වැඩි වෙන්නේ. ඒකනේ බුදුසසුන කියන්නේ මේ උත්තර තත්ත උද්දක් යනවා. ඔබ දකින්නේ කිහිනේ බයයි. ඒක හෙලි කරන්නේ නැහැ. හෙලි කරපුවාට පස්සේ හිතන එක ඇබැක්කයක් කියලා. අමලියක් කියලා, කරදරයක් කියලා. ආහන්න ඔකට කේස් කියන්නේ. මේ කඩාගෙන යන්න නම් කමඨාන සුද්ධ වෙලා තියෙන්න ඕනේ. මේකට ලෑස්තිලා ගියා නම් මොනවද? අලියක්කට ඉන්දියාප්පයක් මොකක්ද? කිතුරු කන අලියට ඉන්දියා පැටිපට ඕක මොකද අම්බරලා දාන්නේ මොකද කියන්නේ පොට්ටුයි ඈ පොට්ටුයි අනේ මම හිතුවා හා කියයි කියලා හා කිව්වට පොට්ටුයි දැන් පොට්ටුයි කියන්නේ තේරුණාද මොකද තේරුනේ විකටම මේ චංචල කම්පන ස්වභාවය හොඳට බලමින් සතුටුමත් ඉන්න කියන එක ඒක භාවනායේ දියුණුවක් විදියට ගන්න සතිය දරුවෙක් විදියට ගන්න සුභාසින්චනයකට ගන්න එන්න කියලා යන්න. භාවනා කළත් නොකළත් ස්වාමීන් මේ දැන් මෙහෙම වාඩි වෙලා ඉන්නේ. දැන් ඔය ඉන්නේ එලි වෙලා ඉන්නේ. ඒ කියන්නේ පැවිදි අතරින් භාවනාව යනවා. පැවිදි අතරින් භාවනාව යනවා. ඔකට ගැහණු ගාතියක් තියනද ඔකේ? පිරිමි ගතියක් තියනවාද? නිස්සන්වණේ කියලා තියනවාද? ධම්මජුර කියලා තියනවාද? පෑදවල් තියනවාද? මොකක්වත් නැහැ. ඕක තමංගේ අරමුණු කරගත්ත නම් පැය 24 ම අපි ඔතන ඉන්නේ. ශරීර සැහැල් බවකුත් දැනෙනවා. ඉන්න ඉරියව්ව එහෙම ඉන්නස්සම අරක තමයි ඒකවත් දැනෙන්නේ. මේක තමයි ඔක්කොම හොඳයි මොක්කම නරකයි කියවන. කෙල්ලන ලස්සනයි ඔක්කොම හොඳයි බයි මොක්කම් ටික මොක්කම තමයි නරක කියවන. ඒ වගේ දැන් ඉතින් ආයෙ කතා කරන දේ මයික් එකේ දීලා යන්නේ. ගෞරවණී ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පළමුව කීපවරක් සක්මන් මළුවේ එහාට මෙහාට ඇවිද්දෙමි. ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, නවනවා යනුවෙන් සතිමත්ව ගමන් කළෙමි. පාවලට වැලිවල ගොරෝසු බව, ඇඟිලිවලට සැහැල්ලු බවක් දැනුණා. දකුණු පාදයේ බර ගතිය, වම් පාදයේ සැහැල්ලු ගතිය දැනුණා. ටික වේලාවකදී පාවලට වැලිවල ඊතා සියුම් ගතියක් පමණක් දැනුණා. ශරීරය රත් වී දහඩිය ගලන්න විය. සක්මන කෙලවර නැවති ඉරියව්ව දෙස බලන විට මට දැනෙන්නේ කවුරු හරි එහාට මෙහාට මාව යවනවා වගේ දැනේ. මුළු ශරීරයටම සක්මන් කරන විට දැනෙනවා. පර්යංකය දැන් මම මෙතන පහසුවෙන් වාඩි වී සිටිමි යනුවෙන් සිතා ඉන්පසු ඉරියව්ව දෙස ස්වල්ප වේලාවක් බැලිය සිත පිට යාමක් වරින් වර සිදුවිය එසේ බලා සිටින විට ආනාපාන සතියට සිත යොමු විය හුස්ම දෙස බලා සිටින විට ඇතුල් වීම දැනෙනවා පිටවීම ප්‍රකට නැහැ ටික වේලාවක් බලා සිටින විට හුස්ම පිටවීම දැනෙනවා කැඩි කැඩි යනවා දැනෙනවා හුස්ම රැල්ල විසිරී යනවා වගේ පේනවා. ඈතින් හුස්ම රැල්ල දැනෙනවා. තව දුරටත් බලා සිටියේදී හුස්ම ක්‍රමයෙන් අඩු වීගෙන ගොස් නොදැනී ගියා. එවිට ඈතට ඇදිලා ගියා වගේ දැනුණා. නොසෙල්වි බලාගෙන සිටියා. සෑහෙන වේලාවක් ගිය පසු මට දැනුණා නැවත හුස්මට හිත යොමු වුණා. පැය එකහමාරක් වගේ කාලයක් තුලයි මේ සිදුවන්නේ. කීප වතාවක්ම මේ ආකාරයට ආස්වාස ප්‍රස්වාසය නොදැනී යාම සිදුවිය. ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේක ලියවිලා තියෙන වගේ ආනපන පේනවා ආය නොපෙනියනවා ආය ආනපන පේනවා ආය නොපෙනියනවා වගේ චක්‍ර කීපයක් විස්තර කරලා තියෙනවා. අනික් කවෙ තුන ගොඩක් කාට එක චක්‍රයයි අනේ විදිහට චක්‍ර රාශියක් කරන්න පුළුවන් වීම ලොකු පෞරුෂත්වයක්. ඊට පස්සේ හිතන්න මේ වගේ චක්‍ර 20ක් 30ක් 40ක් 50ක් එකපරයන්ක ගියා නම් තේරෙයි වර කහනපානිනවා ආය නැති වෙනවා ආය අනපානිනවා ආය නැති වෙනවා ඉතින් ඇතිවීම සහ මේ නැතිවීම තන්නේ කරම මගෙන් පරිබාහිර හේතුඵල ධර්මකින් සිද්ධ වෙනවා අර ආශ්‍රද ප්‍රසාසයට මම එක්කෝ නැතෝ වගේ ඉඳපුවම මේක නැති වෙනවා. නැතිලා ආයෙ මතුවෙනවා. මතුවෙන්නේ ආනපනෙම නෙවෙයි තමයි සබ්දයක් වේදනාවක් හිතුවිල්ලක් ආයෙනවා. මෙන්න මේ විදිහට මේක රෝලේ යන්න දුන්නොත් තේරෙනවා මේක සංසිද්ධ සිදු වෙන දෙයක්. කිසිම මම මේක අවශ්‍ය කරන්නේ නැහැ. කෙරුවා කෙරුමක් ඕන කරන්නේත් නැහැ. කෙරුවාවක් විතරයි තියෙන්නේ. මේක දිහා බලාගෙන ඉන්න මොන වගේ තපසක්ත තියෙනවද? ආනපන තිබුණා කියලා සන්තුෂ්ඨ කනගාටු වෙන්නත් එපා. විශ්වද්දතාවය තිබුණා කියලා කන සතුටුස වෙන්නත් එපා. ඉස්සලම නෙමෙයි වෙනවා. ආනපන කියවිලා විවේක වෙනකොට සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ආය වෙන සතුට කඩාන ආය ආනපනිනවා. සමහරකට ආනපනියට සතුටක් ඇති වෙනවා විවේකයට බයක් ඇති වෙනවා. මේ දෙක වෙන්න අරින්න පුළුවන් තරම් ඒ පිළිබඳ තියෙන කහට ඉවර වෙනකම් බය ඉවර වෙනකම් අනිශ්චිතතාවය ඉවර වෙනකම් යන්න දුනම තේරෙනවා. මේක ස්වභාවිකයක් මෙතනදී. ඒක නිසා මේ වගේ වෙනකොට කියනවා මේ වගේ චක්‍ර ගාන වැඩි වීම සඳහා කුමක් කළ යුතුද? මොකද්ද කරන්න ඕනේ? ආනපනියව තානපනිය බලන්න. බලනකොට ගෙවුනොත් හිස්තන බලන්න. ආයෙත් ආනපනිය පේන්නයි. පේන්න අන්නෝ නෙමෙයි පේන්නේ. කලබල වෙන්න එපා. ඒක ආයෙ නැති වෙනවා. අහිත මොහොතේ ළඟ රැල්ල නෙමෙයි මැද හරිය රැල්ල දිහා බලනකොට කොයි වෙලාවෙත් රැලිය තියෙනවා රැලිය නැති වෙනවා. ගණන් කරගන්න බැරි තරම්. අන්තිම කෙලවරේ ලැබි විතරයි බිඳීමක් ඇතිලා ගණන් කරන්න පුළුවන්. ඒසම් මෙහාට එනකොට පුද්ගලික ලක්ෂණ කියනවා රැල්ලෙන් රැල්ල වෙන් කරන්න පුළුවන්. මැදට යනකොට ගොජයක් තියෙනවා. රැලි එනවා රැලි යනවා. කෙලවරටම ගියාම රැලි නෑ වගේ වෙන්නේ නැහැ. රැලි තියෙනවා තමයි රැලි තියෙනවා පේන්නේ නැහැ. ඒ නිසා අර මැද හරිය දකින්නකොට මේ වගේ චක්‍ර පේන එක හොඳ දෙයක්. තුන හතරක් බලන්න පුළුවන් මේ පෞරුෂත්වයක්. මේට වැඩි ගාණක් පේන්න අරින්න. එතකොට ඕකෙන් එන හිත කරදර ගන්න ගතිය, පෙළෙන ගතිය එnte ente ente ente අඩු වෙනවා. නොසැලෙන ගතිය, අශ්ලෝක ධර්මේ නොකම්පන වෙනවා කියන ගතිය පුරුදු කරන්නයි හදන්නේ. දිගට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසන් කමඨහන් වார்த்தාව පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා ස්වාමින් වහන්ස ඊයේ සවස් කල ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මගේ සිතට මහත් සතුටකි මම මේ කරුණ අසන්නේ තව දුරටත් අවබෝධය සඳහාය මම සක්මන් කරන විට සතර සතිපට්ඨානය අනුව ස්පර්ශයේද ආනාපාන සතියෙහි නාසයේ ස්පර්ශයේද භාවනාවට උපයෝගී කර ගනිමි ඒ අනුව ලැබූ අවබෝධයෙන් ඉරියව් හතරින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිතරම මෙනෙහි කරමි. මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති තවදුරටත් මෙසේ ත්‍රිලක්ෂණයම බැලීම සුදුසුද කියා ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඔකටතර මේ ත්‍රිලක්ෂණය බලනවා කියන්නේ මනෝ මය දෙයක්ද පුතේ දැනගත දෙයක්ද ප්‍රත්‍යක්ෂද්ද කියලා කියන්නේ අමාරුයි ඒක නිසා ත්‍රිලක්ෂණය පේන එක හොඳයි බලන එකට වඩා. එහෙම කිව්වහම මන් දන්නේ තේරෙනවද කියලා. මෝරනකොට ඔක පෙනේ. අමුමම කනවා වගේ කරන්න කිව්වොත් බලන්න පටන් ගන්නවා. බලන්න පටන් ගත්තොත් අමුමම කන්න වෙයි. තත්තිර ගන්නවා. භාවනා කරගෙන යන්න සතිය වඩන්න යන්න ඒක පේන්න පටන් අරගෙන වළක්වන්න බැරි විදිහට පේන. එදාට ඔක අහන්න දෙන්නේ නැහැ. අමෝරාවෙන් යන්න ගිහිල්ලා තමයි භාවනාවේදී අපි මේ ඇඹුල් රහ ඇති කරගන්න. ඒ නිසා ත්‍රිලක්ෂණය ගැන බය වෙන්න එපා. සතිය දිගට පවත්වන්න පවත්වනකොට සතියේ අතුරු ඵලයක් විදිහට වගේ නැත්නම් සතිය විසින් කරදෙන වෙන කෘත්‍යයක් විදිහට ඔක වැටෙහි. ඉතින් බෞද්ධයාට භාවනා කරන්නම බැරි ඔන්න ත්‍රිලක්ෂණය දාගන්න හදනවා. ඒක පොඩි ළමයි ළඟ නැහැ. සතිපහසලේ කවදාකවත් අපි ත්‍රිලක්ෂණය කියලා දෙන්නේ නැහැ ළමයි දන්නේ නැහැ. ෂෝක් එකට භාවනාව යනවා. මේ බුද්ධ ආගම් කාර්යොත් එක මොනම දෙයක්වත් කරන්න බෑ අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියන්නේ ඉතින් භාවනා කරනවා පව් කියලා මට හිතෙනවා පව් කියලා හිතෙනවා ඒ නිසා ඒක පේන්න අරින්ද බලන්න යන්න එපා පෙනේ කොහොම කරගෙන කරන යනකොට වෙලා වෙනකොට මෝරනකොට පෙනේ ඒ වෙනස මේ අනිච්ච දුක්ඛනාත්ම භාවනා කියලා කියන්නේ ওই වචන වලින් කියන්න බෑ මේ සුතමේ ඥානෙද, චින්තාමේ ඥානෙද, භාවනාමේ කියලා. භාවනාවේ නම් හොඳටම කියන්න පුළුවන් ඒක ලක්ෂ වාරයක් තේන්න පටන් ගන්නවා. ඒකෝට ඉතින් ආය අහන්න දෙයක් නැහැ. මේ වතුර පිළන ගහෙන් අහන්න දෙයක් තියෙනවා මේක තෙත ගතිය තියෙනවද කියලා. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ආයකට වතුරේ තෙත ගතිය කියලා වතුරට ආඩම්බරයක් නැහැ. ඒ නිසා භාවනාදී ඔය අනවශ්‍ය දේවල් වලට දාගන්න නැතුව සරල කරන්ඩ ඉඳගෙන ඉනෝට ඉඳගෙන බදා. එතන සතිය පවත්තා. සතිය කතාවක් නොම කරින්නේ. අනිත් කීයතයි සතිය නොම කරින්නත් බෑ. අපි සතියේ මොන සංකරදා දැම්මත් ඒක කරන්න බෑ. ඒක බොහොම සරල ධර්මයක්, ඊටාමත් අහිංසක ධර්මයක්. ඒ නිසා සතිය ඉස්සර කරගෙන යනවනම් ඔය සංකරතා එන්නේ නැහැ. ඒ නිසායි භාවනාවේ අනිච්ච දුක්ඛ අනත්තං කියලා අහිං කරලා ගත්තොත් එච්චරම කියන දෙයක් නැත්තේ. ඒ නිසා දිගට වැටෙන කාරණා අනුව මේ සතියයි මේ පවතින්නේ ළඹ සිටි සියයි අප්‍රමාදයයි කියන එක සාතික් කරන්න ඒක විශ්ින් පින මෝරනකොට ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ අනිත්‍යතා දුක්ඛතා අනාත්මතා වශයෙන් අනිච්ඡානුපස්සනා ඥාන දුක්ඛානුපස්සනා ඥාන අනාත්මානුපස්සනා ඥාන විදිහට පේනවා. ඒක අඹාගෙන ගිහිල්ලා ගන්න බෑ. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන එක විතරයි කරන්න පුළුවන්. හේතු සම්පාදනයේ තියෙන ලේසිම ක්‍රමය තමයි වැඩි වේලාවක් සතිය පාත්තනේ. ඉතින් අපේ වෙලාවත් ඉවරයි. ඉතින් ඉවර වෙන්නේ ඉස්සලා වෙන කාට හරි වෙන අදහස් ප්‍රකාශ කරන්නයි මොනවාට කියනවා නැත්නම් අපි සක්මන සඳහා වෙලාව ගන්නයි යන්නේ. ඉතින් නවනම් ලේසි. වහන්සේට ගෞරවණීය নমස්කාරය වේවා. මට දැනගන්න ඕනේ දැන් නාසයේ හුස්ම රැල්ල බැලීමෙන්ද අර බඩ ඉස්සීම පහත් වීම එතන පෙකන්‍යාසිතව පිම්බීම හැකිලිම දෙකේ වෙනසක් තියෙනවද කියලා එතන ඒ කොතන බැලුවත් Tamanට දැනෙන දේ මේ බලන එකේ එතන වෙනසක් හෝ එතන යම්කිසි සිද්ධාන්තයක් තියෙනවද කියලා දැනගන්නයි. ඇත්තටම ප්‍රායෝගිකව කියනවා නම් කොයි එකද ප්‍රකට ඒකට තැන දෙන්න. ප්‍රකට දෙයි. විශේෂයෙන් ප්‍රකට දෙයි. ප්‍රකට දෙය තමයි ලොකුවට පේන දේ. එච්චරයි. මූල ධර්ම වශයෙන් කියනවා දෙකම වායෝ පොට්ටබ්බ ධාතු. වායෝ පොට්ටබ්බ ධාතු ක්‍රියාකාරකම් දෙකක්. ඒ නිසා මේ දෙක අතර තාරාතිරයක් නැහැ. යෝගාවචරය ගන්නවනේ Tamanට ලේසියට වැටෙන්නේ, ප්‍රකටව වැටෙන්නේ, ප්‍රසිද්ධ වැටෙන්නේ ගන්න. තව කාටට කියලා දෙනවා නම් කියන්නේ හොඳට වාඩිලා බලන්න මොකද්ද පේන්නේ? පේන දේත් එක්ක මේ කියන්නේ මට නාසයේ හුස්ම පොද ටික වෙලාවක් යනකොට නැති වී යනවා. ඒක දිගට දැනෙනවා ඊට පස්සේ දිගට දැනෙන බව දැනගන්නවා කොටට දැනෙනවා කොටට දැනෙන බව දැනගන්නවා ඊට පස්සේ නූලක් වගේ ඇදී ඇදී ගිහිල්ලා ඒක නොදැනීම යනවා. එතෙන්දි සංසිඳුණ බව මම දැනගන්නවා. එතන සංසිඳුණ තැන ඉඳලා ඉදිරියට කරගෙන යන ටික අවබෝධයක් නැහැ. එතන මොකද්ද කරන්න කියලා. ඔය එහෙම සංසිඳිලා කොච්චරලා ඉඳලා තියෙනවද? විනාඩි 15ක් විතර ඉන්න පුළුවන්. විනාඩි 5කම දෙයක් යන්න දෙන්න. සංසිඳුණාට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතන්නේ. අපි එකකම් කරන්නේ සංසිඳව ගන්න එකයි මේ තමයි භාවනාවෙන් කරලා දෙන්නේ. සංසිඳුණාට පස්සේ කරන්නෙක් නෑනේ ඉබේ නෙවෙයි. එහෙම. ඉබේ වෙන තැන තමයි භාවනා වෙන්නේ. ඉස්සර බලන්න එහෙම ඉබේ වෙන එක කොච්චර වෙලා යන්න දෙන්න පුළුවන්ද? ඥානි බාලෝ හොඳයි. එහෙම. නමුත් නොදැනීම තියෙනවා හුස්ම වැටෙන්නෙම නැතිව වගේ නිකම්ම හිස් භාවයක් විතරයි තියෙන අරමුණු වෙන්නෙත් නැහැ. කය දැනෙන්නෙත් නැහැ. කය හිරිල වෙලා වගේ අතපය දැනෙන්නෙත් නැහැ. කෙනෙක් ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. Taman තනියෙන් ඉන්නවා වගේ පේනවා. කට්ටියක් එක්ක ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ විනාඩි 15 නම් ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම. මේක වැඩි කරගන්න මොනවද කරන්න ඕනේ ඒක කරන්න. විනාඩි 15 වැඩි කිරීම සඳහා විශ්වතිය කිරීම සඳහා කුමක්ද කරන්න තියෙන්නේ? එක. දෙක විනාඩි 15 පස්සේ යාම නිබීම නැගිටිනවා කියලා හිතන්නකො. මොන වාරි શબ્දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා ආනපන පිළිලා ඒන දේත් එක්ක ආයතනයක් දැන් පටන් ගත්ත කෙනෙක් වගේ භාවනාව පටන් ගන්න ඕනේ ආධුනික මනසෙන්. එතකොට ආයතනයක් ඔය ආය යනවා tempat කරනවා. එමෙ ආවා කියනවා නෙමෙයි යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා ඇවිස්සුනොත් tempත් වෙනවා tempත් වුනොත් ඇවිස්සෙනවා. ඔව් එතනදී දැන් අර සංසිඳන තැනම ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක දැනෙනවා. දැන් මේ ඇති වෙච්ච දේ තමයි මේ නැති වුනේ ආස්වාස ප්‍රස්වාස ඇතිවීම වුණා ඊට පස්සේ එතන නැතිවීම සිද්ධ වුණා මේක සිද්ධාන්තයක්මයි මේ විදිහමයි වෙන්නේ කියන එක මම ඇත්තටම ඒක තේරුම් ගන්න පළවෙනි ආස්වාදයේ දකින්නකොටම නැති වෙනවනේ එතන මෙතන එහෙම නෙවෙයි මෙතන තියෙන ආස්වාස ප්‍රස්වාස මුළුල්ලම නැති වෙලා ඒක නිසා මේ ඇති වෙන දේ නැති වෙනවා දැනගන්න නම් හුස්ම ගන්න එක 100 100ක්ම නැති ගන්න ප්‍රසාරේ ඉන්නේ. ඒක නිසා ඒක එච්චර ලොකු දෙයක් නෑ. තීක්ෂණ බුද්ධිය තියෙන කෙනාට ඒත් ඇති. නමුත් ඒ වුණාට කමන්නේ කියලා බලන්න මේ ආනපන සම්පූර්ණ සංසිඳන. සංසිඳුණට පස්සේ දැනගන්න මේ සංසිඳීම එකක් වුණාට ওই ඥානෙට මදි. එහෙම. ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඕන. නිසා සංසිඳීම උඩට යන්න ආදී. ඊපස්සේ ආයෙ විශ්වෙනවනේ. විශ්වෙන පස්සේ ආයෙ ආධුනිකෙක් වාගේ ආයෙත් මේකට හිත දාලා බලුවොත් ආයෙත් මේක සම්පූර්ණ. ආයෙ විශ්වෙන. ආයෙ සංදේ. ඒකකොට ඇතිවීම සහ නැතිවීම එකවරක් නෙමෙයි දකින්නේ. එක පරියන්කයක තුර 10 15 සැරේ දකිනවා. දැන් සෝයන්ස මට මෙහෙම එක දෙයක් වෙනවා. දැන් සක්මන් භාවනාව කරලා එතෙන්දී සක්මණේ ඇවිල්ලා සක්මණෙන්ම ඒ සිහියෙන් ඇවිල්ලා වාඩි වුණාම ආයේ මේ දිගට දැනෙන හුස්ම දැනෙන්නේ නැහැ. කොටට දැනෙන හුස්ම දැනෙන්නේ නැහැ. ඒ ගමම්ම සංසිඳීම සිද්ධ වෙනවා. ඒ සංසිඳීම ඒ වෙලාවෙම වාඩි වෙනකොටම සංසිඳීම සිද්ධ වෙනවා. එතන ඉඳලත් ආස්වාස ප්‍රසආසය දැන් නොදැනීම යනවා නූලක් වගේ දැනෙනවා වාඩි වෙනකොට. ඊට පස්සේ නොදැනීම කොහොමද? පටන් ගන්නකොට ආනපාන ගුරුසුර දැල්ලා සංසිඳුණා. සිවුම්ම පටන් අරගත්තාත් මේ දෙක අතර සංසිඳීම දිගට වැඩි කිරීමට උත්සාහ කරනවා ප්‍රධාන වශයෙන්. සංසිඳීම කඩාගෙන ආනපනමතු වෙනවා, සද්දයක් මතු වෙනවා, වේදනාවක් කරනවා. ඒක ආය ආරමුණු කරනවා. මම කියව ආය සංසිඳීමට යයි. මේ බඩේ නිදාන ඉඳලා නැගිටතර පස්සේ ඒ නිදිපැද්දුටෙම නැවත නිදා ගන්න ගියාම ආය නැලිවිලි කප්පිය වන්න ඕනේ නෑනේ. එයා ඉන්නේ නිදි බරගත. ඒ වෙලාවෙම තට්ටු කරනවා. ඒ තමයි සක්මණක ඉඳලා එනකොට නිින්ද ගිය බබා ඉන්නේ. එහෙම ගෙනියන්න පුළුවන්. නැගිටලා පස්සේ දෙසරත් තුසර කූට පොඩ්ඩක් තට්ටු කරනකොට උබුදිය ගන්න. බබා නාලා දිනවා. මම නලවලා තියෙනවා ඇති වෙන්න නලවලා තියෙනවා බබාලා මම දන්නවා පොඩි උන් වට නැහැටි. ඉතින් ඒ නිසා එතකොට ආයේ අලුතෙන් ඇලවිලකම කියන්න ඕනේ නැහැ. සක්මන් කරලා ගෙනාවට පස්සේ බබා දොයියගෙන එන්නේ. දොයියගත්තට පස්සේ එහි ඒ නිදිපැතුරුම නිදි කරොත් ඒ වගේ චක්‍ර රාශියක් කරකවන. එහෙමයි. දැන් ওই තියෙන අත්දැකීම හොඳටම ඇති. ඒකට ලෑස්තිලා යන්න. ගිහිල්ලා තැම්පත් වුණාට පස්සේ දැනගන්න මෙයා කොහොමඩක්වත් ඇවිසෙනවා. ඇවිසෙනකොට පටන් ගන්න ආ ඒකට අරමුණු කරලා මම ආයෙ භාවනා කරනවා අලුත් එක්කෙනෙක් කරනවා. ඊට පස්සේ ආයෙ හයිට් වැඩි වුණාට තැම්පත් වෙනවා. එතකොට තැම්පත්ව සහ මේ දෙන්න අතර පුදුම ළඟ ළඟ සමීපකමක් එන්න පටන් ගන්නවා. තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. එතකොට ඇතිවීම නැතිවීම දෙක නැවත නැවත සහතික වෙනවා. ලක්ෂ කෝටි වාරයක් සහතික වෙනවා. ඒක තමයි තියෙනවා සතිය දිගටම තියෙනවා. මම ඕනෙම නැහැ. tempat වෙන්න මම ඕනෙත් නැහැ. නෑ අර වගේ භාවනා කරන්න ඕනේ නැහැ ඒකට. ඒ විසුණුත් tempat වෙන. දැන් කොහොමද අවශ්‍යව? ආන්නේ සුවන් සිද්ධ භාවයට ගියාට පස්සේ තමයි මේ ලෝකේ තියෙන හේතු සහ ඵල අතර සම්බන්ධතාවය මගෙන් තොරව ඉතිවිල්ලකින් තොරව ඇති වෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ නැහැ. ඇතිවීම නැතිවීමට ඉබේ යන්න දුන්නාට පස්සේ මම ය නැතුව ඇතිවීමක් වෙනවා නැතිවීමක් වෙනවා. ආ මම නැතු. මම නැහැ. ආ ඒක හරි. එහෙම ඔබ වහන්සේගේ දීර්ඝායස වේවා අන්තිම භවයම වේවා වහන්සේගේ. සුවපත් වේවා. අපි සුදු විනාඩි 50 කාලයක් තියෙනවා දක්වම් කරන්න. සක්මණෙන් පස්සේ අපි එකතු වෙනවා නැවත පරියන්කයකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං